ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ ියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ ියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ ියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ ියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ ියම්පි සංඝං සරණං ගච්ඡාමි တ ියම්පි සංඝං සරණං ගච්ඡාමි အာန පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉන්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි ප්‍රමාදේන සම්පාදේත ආම භන්ති සාදසා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං සාද් සාද් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණලාභී බෞද්ධ සදහවත් පින්වත්නි මේට ඇහුම් කන් දෙන අබෞද්ධ පින්වතුනි කුඩා දරු දැරියනි පොදු වේම සියලු පින්වත්නි අද මේ ගුවන් විදුලි සංස්ථාව මගින් ප්‍රචාරයේ වරන් කරනු ලබන ධර්ම දේශනා මාලාවේ විශක් සතියට අයත් එක ධර්ම දේශනාමය පින්කමක් මේ සිද්ධ කරන්නේ. මේ පින්කමේදී මේ ධර්ම දේශනාමය පින්කම් මාලාවේදී ගරුතර ධර්ම කථිකයාණන් වහන්සේලා විසින් බුදු ගුණ අලලා විවිධ අයුරින් කරුණ මේ පින්වතුන්ට ඉදිරිපත් කළා. ඉදිරි දවස්වලදී එසේම සිදු කරනව ඇති. අද අපි මාතෘකාවට ගත්තේ කවුරුත් දන්න වැදගත් ගාථාවක් මුළු බුද්ධ ධර්මයේම සම්පෙන්දනය කරලා බුදුරජාණන් වහන්සේ කවුරුද යන්න සැකයෙන් මතක් කළ ගාථාවක් වේ. කරුණා ශීතල හදයන් පඤ්ඤා පජ්ජෝත විහත මෝහ තමං කරුණාවෙන් තෙත් වූ හදවතක් ඇති ප්‍රඥාව නැමැති ආලෝකයෙන් මෝහය නැමැති අඳුර දුරු කළා වූ දෙවියන් සහිත සකල ලෝකවාසීන්ගේ වැඳුම් පිදුම් ලැබීමට යෝග්‍ය වූ නැවත උපත නැති කල නිවනටපත් වුණු ඒ අමානෑනී බුදු පියාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා බලන්න කොයිතරම් වැදගත් අදහස් ගණනාවක් කැටිකොට මේ নমස්කාරයේ බුදුගුණ සිහිපත් කරලා තිබෙනවද ඒ බුදුගුණ අතර හිත පිළිබඳවත් කරුණු පැහැදිලි කිරීමට අදට નિયમિતව තිබෙනවා. හිත දියුණු කිරීම නිසායි අර මව් කෙනෙක් කරපින්නාගෙන මීට 16 අසංඛ්‍ය කල්පලක්ෂයකට පෙර සමුද්‍රය තරණය කළ තරුණේ මගේ මව අන්තිමට කියපු වචනය පුතේ ඔබට බුදු බව ලැබේවා. මොකක්ද මේ බුදු බව කොහොමද ලබාගන්නේ? ලබාගෙන කරන අශිරිමත් කටයුත්ත මොකක්ද? මේ ගැන සෙව්වා බැලුව ඒ උසීර කියන තරුණයා මවගේ මරණයෙන් පස්සේ අවිවාහක ජීවිතයක් ගත කරමින් ධර්මයේ ගැන සොයලා එදා හිටිය සරල ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ගෙන් බුදු බව කියන්නේ මේකයි ලබාගෙන කරන සේවය මෙයයි. අන්න එදා තමයි ඔය දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මේ පාරමිතා 10 ආ කියාගෙන ඒවා බලන්ඩ ආත්ම භාවයෙන් ආත්ම භාවයේ දියුණු කළා. ඒ දියුණු කිරීමේ උපරිම ප්‍රතිඵලය තමයි ශෞකලෙසුන් නසා වුන් වහන්සේ ලෞතර බුදුබවට පත්වීම. ඒ බුදු බවට පත්වීමේදී උන් වහන්සේට ලැබුණ ඊට අදාළ ඊටා වැඩගත් ඥාන ශක්ති අටක් විද්‍යාචරණ සම්පන්න කියන්නේ ඒකයි නව ගුණයන්ටත් මේක අයිති විද්‍යා කියන විද්‍යාචරණ සම්පන්න කියන ගුණයෙහි විද්‍යා කියන අකුරු තුනෙන් කියවෙන අදහස් ටික විතරයි මේ පැයක වේලාව තුල අපෙන් කැටියෙන් කෙටියෙන් අපගෙන් ප්‍රකාශ වන්න. විද්‍යාඥාන අටක් බුදුරජාණන් වහන්සේට ලැබුණා බුදුබවට පත්වීමත් එක්කම. එක විදර්ශනා ඥානය. දෙක 이르දි විදක් ඥානෙ තුන මනෝමය 이르දි විදක් ඥානෙ හතර පරචිත්ත විඥානනක් ඥානේ පහ పూర్වේ නිවාසාන ස්මෘති ඥානය. හය දිව්‍ය චක්ෂර විඥානය හත දිව්‍ය සූත්‍ර ඥානය. අට ਸਰුවඥතා ඥානය. මෙන්න මේ ඥාන අට සුවිශේෂ අයුරින් බුදුරජාණන් වහන්සේට පිහිටියා. ඒකයි විඥා කියන වචنين කියන්නේ. චරණ කියන්නේ ඒ தත්ත්වේ ලබා ගැනීමට දියුණු කළ යුතු පසලස් චරණ. තව ධර්ම තිබෙනවා පින්වත්නි කාරණා 15ක්. ඒ කාරණා 15 දියුණු කරගත්ත එක්කෙනාටයි ඔය කියන ඥාන ශක්තිය අට ලැබෙන. දැන් අපි බලමු පළමුවෙන්ම මේ ඥාන අටගෙන. විජ්ජා කියන අකුරු තුنين කියවෙන්නේ. පළමුවෙන්න තමයි විදර්ශනාඥානෙ. විදර්ශනාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍යයි සෑම දෙයක්ම වෙනස් වෙනවා මොහොතින් මොහොත. අවුරුදු 3ක දරුවෙක් බැලුවොත් ඊට වඩා වෙනස් අවුරුදු 10ක් වෙනකොට 15ක් 20ක් වෙනකොට තවත් වෙනස්. 28ක් 30ක් වෙනකොට ඊටත් වඩා වෙනස් 40ක් 45ක් වෙනකොට තවත් වෙනස් 60 70 වෙනකොට කොයිතරම් මේ දරුවා වෙනස් වෙලාද යන්න මේ පින්වතුන්ට පැහැදිලිව පේනවා ඔන්න ඔය වගේ ගෙයක් දොරක් ගැන බැලුවත් ගහක් කොළක් ගැන බැලුවත් සෑම දෙයක්ම සත්‍යයක්ම අපි සෑම දෙයක්ම වෙනස් වෙනවා ඒකයි මේ අනිත්‍යයි කියලා කියන්නේ. ඒ වෙනස් වීමට නෑ අපි කවුරුවක් කැමති. මේ කුඩා දරුවෙකුෙන් අපි ඈවුවොත් ඔබ වයස්ගත වෙන්න කැමතිද මහලු වෙන්න කැමතිද කියලා වත් කටතම කියයි මම එහෙම කැමති නැත කියලා. ඕක තමයි අපි හැමෝගේම අදහස. ඒ වුණාට අපි කොයිතරම් එහෙම හිතාගෙන සිටියත් අපි සෑම කෙනෙක්ම වෙනස් වෙනවා වයස්ගත වෙනවා ජරාවටපත් වෙනවා. ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒ අනිත්‍ය ස්වභාවයම පින්වත් දුකයි. වයස්ගත වෙනවට ලෙඩ දුක් වලට ගොදුරු වෙනවට පරිදින්න මිදං රූපං රෝග නිද්දං පබංගුරං වෙජ්ජති පෝති සන්දේහෝ මරණං තං ජීවිතං වයස්ගත වෙනවා, ලෙඩ දුක් වලට ගොදුරු වෙනවා, හොඳටම ජරපත් වෙනවා. අවසානයේ මරණය. අපි කැමති නෑ නමුත් ඒකට අපිපත් වෙනවා. මේ රජ කෙනෙක්ය, මේ සිටුවරයෙක්ය, මේ සේනාපතියෙක්ය, මේ තාපසයෙක්ය, බ්‍රාහමණයෙක්ය, ඉර්ධිමතයෙක්ය කියලා වෙනසක් නෑ. සෑම දෙනාටම தත්ත්වයේ ඒකයි මොකද හේතුව මේ පංචස්කන්ධයේ ඇතුව උපත ලැබුවා නම් ওই தത്വයට මුහුණ දිය යුතුමයි. ඊළඟට දුකයි ඒක දුකක් අපිට. ඊළඟට මේ ශරීරය ගැන බලනකොට වයස්ගත වෙනවා නම් ජරපත් වෙනවා නම් නිතරම දුක නම් මේ ශරීරයවත් බෑ අපේමය කියලා අපට කියන්නේ. මේ ශරීරය අපේ නම් අපට ඕන කරන විදිහට පරිපාලනය කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙම කරන්න බෑ. අන්න ඒ නිසා අනිත්‍යයි දුකයි අනාත්මයි ආත්මය මමය මාගේය කියලා ගන්ධ කිසිවක්ම මෙතන නැහැ. ඔන්න ඔය தત્ත්වයේ තමයි විදර්ශනාව කියන්නේ. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ස්වභාවය හොඳට භාවනා කිරීමෙන් පින්වත්නි ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරලා රහත් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි 이르දි බල නැහැ. ආශී යන්න ප්‍රාතිහාරේ පාණ්ඩ ඒව බැරුවට කෙලෙසුම් නැසුව ඒ ඇති. ඒකත් ලොකු දෙයක්. උන් වහන්සේලාත් නැවත උපතක් ලබන්න. සුෂ්ක විදර්ශක රහතන් වහන්සේලාය කියන්නේ ඔය බුද්ධ කාලයේ තී මෙපිට මෙපිටත් වයස්ගත වෙලා ව්‍යාපාර කටයුතු කළා ගමේ කටයුතු කරලා දූ දරුවෝ ලබලා සසර කලකිරිලා මහාන වෙච්ච බොහෝ දෙනා අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔය ත්‍රිලක්ෂණයේ භාවනා කළා තමයි රහත් උනේ ඒ ඇත්තන්ට ඊර්දි බල නැතුවට නැවත උපතක් නැහැ නිවන එකමයි. නමුත් ධ්‍යාන සමාපatti උපදවගත්ත කෙනෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ වඩලා රහත් උනායින් පස්සේ අන්න ඒ උත්තමයාට තමයි ඉද්දිවිදං දිබ්බසෝතං පරචිත්ත විඥානං උබ්බේ නිවාසාන ස්මුති දිබ්බ චක්කූණ පංචති දිවකන මේ කියන ඉරිදි බල අතපතියන මේ කියන ඥාන අතම ලැබෙනවා. ඒකේ වෙනස මොකක්දයි යන්න මා පසුව මේ පින්වතුන්ට පැහැදිලි කරනවා. දැන් අපි බලමු මා පළමුවෙන් මතක් කළේ විදර්ශනා ඥානය. ඒ විදර්ශනා ඥානයේ පින්වත්නි පුදුමාකාරයි හරියට අවබෝධ කර ගැනීමට අමාරු උවද කරගත යුතු දෙයක්. විදර්ශනා ඥානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙවෙනි එක තමයි 이르දි විදඥානයේ 이르දි බලය ආශින් යන්න පුළුවන් ප්‍රාතිහාර පාන්න පුළුවන් නොපෙනී යන්න පුළුවන් තව බොහෝ දේවල් 이르දි බලයෙන් කරන්න පුළුවන් ඥානයේ බලයේ ශක්තිය ඒ දෙවැන්න තුන්වැනි එක තමයි මනෝමය 이르දි විදඥානය තමන් වහන්සේ බඳු තව බොහෝ දෙනෙක් මවන්න පුළුවන් ශක්තිය ඒ ගැන කරුණු සහිතව මා ඉදිරියට මේ පින්වතුන්ට කරුණු පැහැදිලි කරනවා. ඊළඟට පරචිත්ත විඥානඥානෙ අන් අයගේ ශික්ෂතන් දැනගන්න පුළුවන්. ඒකත් මහා පුදුම බලයක්. ඊළඟට పూర్වේ නිවාසාන ස්මృతి ඥානයේ පෙර ආත්ම තමන්ගේ විතරක් නෙවෙයි. තව කෙනෙකුගේ වුණත් මේ පුද්ගලයා මීට කලින් කොහෙද උපන්නේ ඊට කලින් කොහෙද උපන්නේ ඒවා දැන ගැනීමේ ශක්තිය තමයි పూర్වයේ නිවාසානුස්මෘති ඥානය. ඊළඟට දිව්‍ය ශෝත්‍රඥානයේ දිව කන මෙතන කියන දෙයක් ඇහෙන්නාක් මෙන් ඕනෑම තැනකට හිත යොමු කරලා ඒ කියන දෙයක් අහන්න පුළුවන් ශක්තිය 이르දි බලෙන්. දිව්‍ය ශෝත් දිව්‍ය චක්ෂර විඥානික දිව ඇස මේ ඉදිරිපිට තිබෙන දෙයක් පෙනෙන්නාක් මෙන් ඕනෑම තැනකට හිත යොමු කළා එතන தત્ත්වයේ දකින්න පුළුවන්. ਸਰුවඥතා ඥානය කියන්නේ බුදුහාඳුරන්ට විතරයි ඒක තියෙන්නේ. මේ සියල්ල පිළිබඳව දන්නා පුදුමාකාර නුවණයි ਸਰුවඥතා ඥානය. රහතන් වහන්සේලාගේ ඒ අවසාන නුවණට කියන්නේ ආශ්‍රවක්ෂය කරඥාන. කෙලෙසුන් නැති කිරීමෙන් ලැබෙන නුවණ. බුදුවරුන්ට ඒක ਸਰුවක්නතා ඥානයි. දැන් අපි මතක් කළා මය කාරණා අට. මොකක්ද විදර්ශනා ඥානෙ, 이르දි විදඥානෙ, මනෝමය 이르දි විදඥානෙ, පරචිත්ත විඥාන ඥානෙ, పూర్වේ නිවාසානුස්මති ඥානෙ, දිව්‍ය චක්ෂර විඥානෙ, දිව්‍ය සෝත්‍ර ඥානය, රහතන් වහන්සේලානම් ආශ්‍රවක්ෂේ කර ඥානය. බුදුරජාණන් වහන්සේට නම් එය ਸਰුවඥතා ඥානය. දැන් අපි ඔය එකින් එක එකින් එක ඊළඟට සලකා බලන්න ඕනේ. පළමුවෙන් මා මතක් කළේ විදර්ශනා ඥානය. විදර්ශනා ඥානය කියනක රහතන් වහන්සේලාටත් තිබෙනවා. ඉරිදි බල නැති රහතුන්ටත් තිබෙනවා. ඉරිදි බල ඇති රහතුන්ටත් තිබෙනවා. දැන් බලන්න ඒක වෙනස මොකක්ද කියලා ඔය තින්වතුන්ට සැකයක් පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේගේම 이르දි විදක් මේ විදර්ශනා ඥාණයමද රහතන් වහන්සේලාටත් තියෙනවා. ඒ යන හුඟා කරුණු කියනවට වඩා සැකයෙන් අපට පුළුවනි මේ තින්වතුන්ට නිදසුනක් ඉදිරිපත් කරලා අවබෝධ කරවන්න. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ දිනක් තරුණ භික්ෂූන් වහන්සේ නමක් සමග බුදුහාඳුරුව වෙතට ගියා. උන්වහන්සේට ගුරු නම් ගුරු ගෝල දෙනම වැඳලා එකත් පස්සේ වාඩි වුණා. වාඩි වුණායින් පස්සේ මේ සාරිපුත්ත හාමුදුරුව කතාව පටන් ගත්තා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ ඉන්නේ මාගේ ගෝල නමක්. නම සුවන්න රංවන් පාටින් යුක්තයි. සවැත් නුවර අසල වැදගත් ගමක ධනවත් පවුලක තරුණේ. සරසවි අධ්‍යාපනයේ නිම කළ කෙනෙක්. බොහෝම දේපලක් තිබෙනවා. බොහොම අමාරුවෙන් මව්පියන්ගෙන් අවසර අරගෙන මේ තරුණයා මා වෙත ඇවිදින් පැවිද්දටපත් වුණා. මව්පියන්ගේ අවසර බොහොම අමාරුවෙන් ලබාගෙන තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මහණ වුණු දවසේ පටන්ම මගෙන් කරන එකම ඉල්ලීම තමයි ස්වාමීනි ගුරුදේවයාණන් වහන්සේ සාරිපුත්‍රයාණන් වහන්සේ මගේ ආශාව මගේ ඕනෑකම හැකිතාක් ඉක්මනින් රහත් බවට පත් වෙලා රහතන් වහන්සේ නමක් වශයෙන්ම බුදුහාමුදුරුව ළඟට යන්නයි. මගේ ආශාව ඒකයි. රහත් නොවේ බුදුහාඳුරුව ළඟට යන්න නම් මං කැමති නැහැ. ඒ නිසා ඊටා ඉක්මනින් රහත් වීමට අවශ්‍ය ගුණාංග භාවනා ක්‍රම මට කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ පැවිදි වුණා මාස 7-8ක් මං මහාන ධර්ම පිළිබඳ කරුණු කියලා දුන්නා. උගන්වන්න දෙයක් නැහැ විශ්වවිද්‍යාල සරසවි අධ්‍යාපනයේ නිම කළ තරුණේ එතකොට මේ භික්ෂූන් වහන්සේට මගේ ගෝල නමට මම භාවනා ක්‍රමයක් කියලා දුන්නා. ඉගෙනගෙන ගියා ගින් ඉක්මනින් rahat වෙලා එන්නම් කියලා. මාස දෙක තුනකට පස්සේ ඇවිදින් මට කියනවා අනේ ගුරු දේවයන් වහන්සේ බෑ බෑ ඒකනම් මට කරන්න බෑ. ඒ භාවනාව නෑ මට ගැළපෙන්නේ. ඒකට බෑ හිත එකලස් කරගන්න. මට වෙනත් භාවනා ක්‍රමයක් කියා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ නමට මං වෙන භාවනාවක් කියා දුන්නා. කියා දුන්නා විතරක් නෙමේ මාළඟ නවත්තකන සතියක් හමාරක් මං පුරුදු පුහුණු කෙරෙව්වා. විවේකස්ථානයකට ගියා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඔය කියන තුන් පොලෙන් ආරණ්‍යයකටත් නොවේයි ගහක් මුලටත් නෙවෙයි ශූන්‍යාගාරයක් විවේක ස්ථානයකට මහජනයා නොගැවසෙන මහජනයා ගැවසීමෙන් තොර තැනකට ගිහින් භාවනා කළා ආයෙත් ආව මාස දෙක තුනකින් ඒ ඇවිදින් කිව්වේ තනේ ස්වාමීනි මගේ හිත එකලස් කරගන්න බෑ ඒ භාවනාවට මට වෙනත් භාවනාවක් කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරටත් මන් තවත් භාවනාවක් කියලා දුන්නා. ඒකත් වඩා වර්ධනය කරගෙන එයි කියලා මං හිතාගෙන හිටියා. ආයෙත් ඇවිදින් කියනවා බෑ බෑ ඒකනම් මට කරන්න බෑ මගේ හිත ඒ භාවනාවට නංවා ගන්න බෑ ගුරු දේවයන් වහන්සේ. මට වෙනත් භාවනාවක් කියා දෙන්න. භාග්‍යවතුන් වහන්සේ හතරවෙනි වතාවටත් මම තවත් භාවනා ක්‍රමයක් කියා දුන්නා. මේ නම ගියා අර වගේම ඉගෙනගෙන මමත් රහසිගතව ගිහින් මේ නමට නොඇඟෙන පරිදි දින දෙක තුනක් ඒ ඉන්න ශූන්‍යාගාරයේ අසල වනයේ විසෙමින් මගේ ගෝල නම මේ වරවත් හරියට වැඩේ කරනවද කියලා මම බැලුවා. බුදු පියාණන් වහන්සේ නියම ආකාරයෙන් භාවනා කරනවා. අලියම පිබිදෙනවා වත් පිළිවෙත් කරනවා ලැබෙන පින්ඳ පාතේ වළඳනවා ඊළඟට විවේකව බණ භාවනා කරනවා නැවත කර්මස්ථාන හවසටත් වඩනවා ඒවයි කිසිම අඩුවක් නැහැ මම හිතුවා සුමානයක් විතර ගෝලයා ගැන හොයලා බලලා විමසලා ආපහු ආවා මේ සැරේ නම් වැඩේ කරගෙනම එයි මගේ ගෝල නම භාග්‍යවතුන් වහන්සේ ආයේ තර පස් මාසයකට පස්සේ මට ඇවිදින් තියෙනවා නේ ස්වාමීනි ඒ භාවනාවක් නෑ මට ගැළපෙන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ගෝල නමට මං උපදේශයක් දුන්නා. එවැත්ති සුවන්නකාර ඔබ ධනවත් පවුලක කෙනෙක්. මනරම් පෙනුමක් ඇති තරුණේ දුටු කෙනෙක් පහදින ස්වරූපයක් තිබෙනවා. ඔබේ නමටම ගැළපෙන ඔබේ පාට ස්වර්ණ වර්ණයෙන්ම යුක්තයි. ප්‍රියමනාප මුහුණක් දුටු කෙනෙක් පහදිනවා. ඒ වගේම නිහතමානී කෙනෙක්. දේලා නාම්‍යශීලී කතාබස් කරනකොට වුණත් ඒ නිසා ඕනෑම කෙනෙක් ඔබ වහන්සේ දැක්කාම පහදිනවා. අවශ්‍ය ශ්‍රමණ ගුණ ඔක්කොම ඔබට තිබෙනවා. දැන් නම් මට බෑ ඔබේ පොරොන්දුව ඉෂ්ට කරන්න. ඔබ පොරොන්දුනේ මොකක්ද? අනේ මට රහත් නොවීම, රහත් වෙලාම බුදුහාඳුරෝ දකින්න යන්න ඕන. රහත් නොවී නම් යන්න බෑ. මමත් ඒක තමයි ඔබ වහන්සේට මේ භාවනා කරන කීපයක් කියලා දුන්නේ. එකක්වත් හරියන්නේ නෑ. දැන් කරන්න දෙයක් නෑ. හිත නරක කරගන්න එපා. දැන් අපි යමු බුදුහාඳුරුව ළඟට. බුදුහාඳුරුවන්ට ගිහින් මේ කාරණය කියමු. උන්වහන්සේ අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රය දන්න ශ්‍රේෂ්ඨ මහෝත්තමයාණන් වහන්සේ නමක්. අපි වගේ ආවාට ගියාට නෑ කතාවක්. වචනයක් කියන්නේ අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයම දිවසින් දැකලා යමු උන් වහන්සේ වෙතට කියලා මම මේ මගේ ගෝල නම ස්වර්ණ භික්ෂුව අඳගාගෙන ආවා. මේ ඒ නිසායි මට අවුරුද්දක් දෙකකට කලින් මහාන කළ මේ ගෝල නම ඔබ වහන්සේ වෙතට මීට කලින් කැඳවගෙන එන්න බැරි වුණේ. කෝකයි කාරණය. නැත්නම් අපේ ශ්‍රිත අපි ශිෂ්‍ය නමක් පැවිදි කළ විට ඊට පස්සේ පළමුවෙන් කරන්නේ ඔබ වහන්සේ වෙතට කැඳවගෙන එනවා. ඇවිදින් ඔබ වහන්සේට වන්දනව ඉස්සෙල්ලා. ඒකයි අපේ ශිරිත. නැත්නම් මහාන කරන්න කලින් එක්කගෙන එනවා. එක්කගෙන ඇවිදින් පෙන්නල වන්දවල තමයි අපාශ්‍ය මහාන කරන්නේ. ඔය දෙකම මගෙන් කෙරිලා නැහැ. නොකරෙන්න හේතුවයි මම මේ කිව්වේ. මේ ස්වර්ණකාර තරුණ භික්ෂූන් වහන්සේගේ බලවත් ඉල්ලීමටම මම කන් දුන්නා. දැන් බැරි තැනයි මේ කඳ වගන ආවේ. බුදුහාඳුරෝ නිහඬ වහගෙන හිටියා. ආගෙන ඉඳලා කියනවා ඇවැත්නි ස්වර්ණ සුවන්න ඔබ මම ඔබගේ ගුරු හාඳුරුවොත් එක්ක මේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් සමග කතා බස් කරන තුරු ඔබ අර ජේතවන පොකුණ පැත්තට යන්න. ජේතවන පොකුණ පැත්තට යන්න කිව්වා. අර කතා කරනකොටම පින්වත්නි බුදුහාඳුරෝ දිවසින් දැනගත්තා ස්වර්ණකාර හාඳුරුවන්ගේ පෙර ආත්ම. අන්න එතනයි වෙනස. ඉතින් කල්පනා කළා ස්වර්ණකාර හාඳුරු සුවන්න කියලා කියනවා ස්වර්ණකාර කියනවා කාංග්‍රේදී මුතුමැණික් පිළිබඳ විශේෂඥ පවුලක කෙනෙක්පත් පවුලක් ඒකයි හේතුව. ඇඟපතත් ඒ වගේමයි. ඉතින් උන්වහන්සේ වැඩියා. ඒ අනකොට අර පොකුණට ගියාම අනේ පුදුමාකාර දර්ශනයක්. පොකුණ පුරාම මල් තියෙනවා. ඒ අතර සුවිශාල රක්ත වර්ණයේ යුක්ත නෙළුම් මලක් අනිත් මල් වලට වඩා ලොකුයි. මද සුළඟට නෙළුම් පෙති නෙළුම් කොළ වැහෙල්ලෙනවා. ශෙල වෙන විට අර කුඩා වතුර බින්දු විසි වෙනවා මල් පෙතිවලට. හැම මලකම. අර විශාල මලේ හොඳට කැපිලා පේනවා. ඉරක් පායගෙන ඉන්න වෙලාව 9ට 10ට වගේ. ඔය කියන්නේ. එතකොට ඒ මතට අර නෙළුම් පෙට්ටිය මතට වතුර බිඳු ගැටුනහම ඒවා එහාට මෙහාට දුවනකොට හුලඟ හරියට මුතු කැට පාවෙන්නාක් මෙන් පෙළෙන්නේ. නෙළුම් මල දැක්කාම ලොකු සතුටක් ඇතුණා. එන්ට එන්ට මේක වර්ණවත් වෙවි පිපීගෙන පිපීගෙන ආවා. හිත බොහෝම සන්තෝෂයක් ඇතුණා. අනේ මම දැකලා නෑ මේ වගේ සුවිශාල නෙළුමක්. පොකුණ පුරාම නෙළුම් මල් ඒ වුණාට නෑ මේ වගේ හැඩවඩක් ඇති මලක්. හිත ඇදී ගියා හිතේ ලොකු බැඳීමක් ඇති වුණා. ටික වෙලාවක් එක හෙලාම ඒ දිස බලාගෙන හිටියා. දැන් පේනවා කෙනෙක් මේ මල ටිකින් ටික ටිකින් ටික පරවෙවි එනවා. ඒ ළඟට උන් වහන්සේට අදහසක් ඇති වුණා පුප්පං මිලායාති යථා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං අනේ මේ මොහතකට කලින් වර්ණවත්ව පිපීගෙන පිපීගෙන ඇවිදින් සෝභාවත් සුවඳත් විහිදුවලා දැන් කෙමෙන් ටික ටික මේ මල පරිවේගන යනවා විලායාති ඒ වගේම පුප්පං මිලායාති යථා ඉදම්මි කායෝ තථායාති විනාශ භාව මේ වර්ණවත්්‍ය පැහැපත්්‍ය අංවන් පාටින් යුක්තය බොහොම ලස්සනය හැඩේ වැඩේ කියලා මාගෙන බොහෝ දෙනා කියනවා අනේ එහෙනම් මගේ ශරීරයට වෙන්නේත් ওই ටිකම නොවේද කියලා කල්පනා කළා. එතකොටම බුදුහාඳුරෝ එතනට මනෝමය බුදු සිරුරක් එවලා. බුදුහාඳුරෝ වැඩි යනවි මනෝමය සා මානව මනෝමය වශයෙන් නැවෝ බුදු සිරුරක් කෙවල කෙටි අනුශාසනාවක් කළා හිත පැහැදුනා ස්වර්ණකාර හාඳුරෝ 이르දි බල සහිතව සක් සව් කෙලෙසුන් නසා උතුම් වූ රහත් ඵලයටපත් වුණා මේ කතාව මා කෙටියෙන් මතක් කළේ ඇයි බුදුරජාණන් වහන්සේගේ විදර්ශනා ඥානෙ පැහැදිලි කරන්නයි. දැන් බලන්න රහතන් වහන්සේලාටත් විදර්ශනා ඥානෙ තියෙනවා. ශරීරෝත්තරවන්ට තවත් ඉහළයි. නමුත් තින් වාත්‍ය සියලුම රහතුන්ට වඩා බුදුරජාණන් වහන්සේගේ මනෝමය 이르දි විදඥානයේ සුවිශේෂ බවක් තියෙනවා. ඉතා ශනිකයි. දැන් බලන්න සාරිපුත්ත හාමුදුරුවන්ට බැරි වුණ වැඩේ අර කතාව කරන අතරම හිතලා පෙර ආත්ම දැක්කා. මේ ස්වර්ණකාර හාමුදුරුව පිළිවෙලින් ආත්ම 500 ගණනකටත් වැඩි. ක්‍රාම් රිදී මුතුමැණික් පිළිබඳ විශේෂඥයෙක්. ලස්සන දේ, හැඩ දේ, වර්ණවත් දේ අතපත ගාපු කෙනෙක්. රංග්‍රීති මුතුමැරි. ඒ නිසා උන් වහන්සේ දැක්කා ඔහුට ගැළපෙන්න ඊට ඔබින අරමුණක් දෙන්න ඕනේ නෙළුම් බල. ඒකට හිත ගියා පැහැදුනා රහත් උනා. අන්න ඒකයි රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේගේ මනෝමය 이르දිවිදා ඥානයේ වෙනස. අන් අයට අවබෝධ කරවන්නත් පුළුවන් ඊටා ඉක්මනින්. සාරිපුත්ත මහරහතන් වහන්සේ බඳු උතුමේ කොටත් වඩා සැනකින් ඒ විදර්ශනාව කාවද්දවන්න පුළුවන් බලයක් බුදුහාඳුරන්ට තිබුණා පාරමිතා ධර්මයන් පිරීමේ අපරිමිත ගුණයයි ඒ. ඒ තමයි පාරමිතා බලය. අන්න ඒකයි විදර්ශනා ඥානය කියන්නේ දේශනා කිරීම විතරක් නෙමෙයි. ඒක කාවැද්ද වීමටත් පුදුම විශේෂඥ බවක් බුදු පියාණන් වහන්සේට තිබුණා. දෙවෙනි එක 이르දි විද්‍යාඥානය. 이르දි බලය අහසින් යාම මා අර කලින් මතක් කළාත් මෙන් ඉද්දි විදං දිබ්බසෝතං පරචිත්ත විඥානනං. පුබ්බේ නිවාසාන ස්මුති දිබ්බ චක්ඛුණ පංචති මේ පහ. ඔය ධ්‍යාන සමාපatti උපදෝප උතුමන්ට විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධානය විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ධානයේ වශයෙන් ඒ ධාන හතර හෝ පහ උපදෙව්වට පස්සේ ඒ උතුමා රහත් උනේ නැතත් පින්වත්නි ඔය බල පහ ලැබෙන. රහත් නොවෙච්ච ඇත්තන්ටත් ඉරි බල උපදවගත ඇත්තන්ටත් අහසින් යන්න පුළුවන්. දැන් මාතංග පඬිතුමා මේ පින්වතුන් අහලා ඇති. අපේ මහබෝසතාණන් වහන්සේ බලන්න ඒ ඉරිදි බල පෑවේ රහත් වෙලා නෙමෙයි ඉරිදි බල විතරයි ධ්‍යාන සමාපatti උපදවලා. අශිත තාපසතුමා සිද්ධාර්ථ දරුවා දැකලා කිව්වා ඇඬුවා පස්සේ සිනහ වුණා. රජතුමා සුද්ධෝදන මහරජයා හැවුවා මොකද හේතුව? මහරජතුමනි මට සතුටක් ඇති උනේ ඔබේ පුතා බුදු වෙනවා. සම්මා සම්බුදු බවට පත් වෙන කෙනෙක් මට පේනවා මාගේ දිව නුවණින්. මට ඇඬුනේ මොකොත් නෙමේ අනේ ඒ බුදු වෙන තුරු මට ජීවත් වෙන්න ආල්ෂ නැහැ. මං මහල්ලේ ඊට කලින් මා අභාවයට පත්ව අරූපීය බ්‍රහ්මතලයක උපත ලැබුණා. ඒ නිසා මේ බුදුන් දකින්ට මට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ කුමරා වයස 35 විතර ගියාට පස්සේ බුදු බවට පත්වන්නේ. අන්න බලන්නේ මොන බලයක්ද රහත් වෙලා නෙමෙයි. ඒ ඇත්ත 이르දි බල උපදව ගත්තායි. ඒවා අනිත් ඔය Hindu ආගම විශේෂයෙන් Jain ආගම ඒ දර්ශනවල තිබෙනවා ධානා උපදව ගන්න පුළුවන් ක්‍රම. චතුරාර්ය සත්‍යයේ ඉඳලා ඉහළට තියෙන බුද්ධ ආගමේ විතරයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතර ඊළඟට චුල්ල සෝතාපන්න මට්ටම ඊළඟට සෝවාන් මාර්ගඵල 8 ඊළඟට නිවන සෝපජිශේෂ නිවන ඒ කියන්නේ රහත් උනා මරණයටපත් වීමක් නැහැ ජීවත් වන රහත් නමක් අනුපදිශේෂ නිර්වාණ ධාතුව පිරිනුවන් පෑ මරණයෙන් පස්සේ ඉවරයි. ඔන්න ඔය විදිහට පින්වත්නි ඒ தත්ත තිබෙනවා. දැන් ඒ අනුව බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේටත් බැරි වැඩක් එදා අතන කළා ඊළඟට මේ කියන ඉරිදි බල ඉරිදි විදඥානයේ කිව්වේ ඒකයි ඉරිදි බල ලබන්න පුළුවන් නුවණ ඉරිදි විදඥානය මනෝමය ඉරිදි විදඥානය කියන්නේ බුදුවරයන් වහන්සේලාටත් එහෙමයි ඒක බොහොම ශනිකයි තමන් වහන්සේ බඳු තව ඕනෑම පිරිසක් මවන්න පුළුවන් දැන් මේ පින්වතුන්ට කල්පනා වෙයි ගාථාවක් කටපාඩම් කරගන්න බැරි උන ඒ කියන්නේ අර පංචක චුල්ල පංචක හාමුදුරුවන්ට රහත් වෙලා පුළුවන් වුණා නම් තමන් වහන්සේ බඳු දහසක් මවන්නට එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ඒ චුල්ලපන්තක හාමුදුරුවන්ගේ මනෝමය 이르දිවිදා ඥානයේ වෙනස මොකක්ද කියලා මගෙන් මේ පින්වතුන්ට ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රශ්න කළ යුතු දෙයක් ඒක. චුල්ලපන්තක හාමුදුරුවන්ට මහා පන්තක සහෝදරය අයියා ඒ කතාව කියන්නේ නැහැ වෙලා ගත වෙනවා මේ පින් උතුම් දන්නවා ගාථාවක් දුන්නා කටපාඩම් කරගන්න පදුමන් යථා කෝක නදං සුගන්ධං පාතෝ සියා පුල්ල මවිත ගන්ධං අංගී රසං පස්ස විරෝච මානං තපන්ත මාදිච්ච මෙවන් තලිඛේ බුදුහාමුදුරුව ගැනයි ඒ කියන්නේ ඒ ගාතාව තමයි හාර මාසයක් කටපාඩම් කරගන්න බැරි වුණා. පස්සේ තමයි මහා පන්තක හාමුදුරුවෝ මල නොවේනි මට හොඳට පෙනුණා ඔබ නොවිඳිනා දුක් විඳ මහන්සි වුණා මේ ගාථාවට පද හතරක් මට සංවේගයක් ඇති වුණා ඒ ගැන ඔබ විඳින දුක දැකලා ඒ නිසා ඔබට ඉගෙන ගන්න බෑ ඉගෙන ගන්න බැරි කෙනෙකුට මේ මහානකම සාර්ථකත්වයට පත් කරගන්නත් බෑ. මොනවා හෝ දෙයක් ඉගෙන ගන්න ඕන. ධර්මයේ අනුව ඊට අනුකූලව අපට දුන්නු රාමුවක් තිබෙනවා බුදුහාඳුරු. ධර්මයේ පිළිබඳව ත්‍රිපිටකයේ ඇතුළු ඇතුළු කොටගෙන ඒ රාමුව තුල දැනගත යුතු දේ අපි දැනගන්න ඕන. දැන් ඔබට ඒක කරගන්න බෑ. ඒ නිසා අපේ සීයාට අපේ මෑණියන්ගේ පියාට මවට බොහෝම දේපල තියෙනවා. වෙන කවුරුවක් නැහැ. ඒ නිසා ඔබ ගෙදර යන්න. උපැවිදි වෙන්න. ගෙදර දොරේත් වැඩ බලාගෙන අර ආච්චි සීයා දෙපලක් රැක බලාගෙන ගිහියෙක් වශයෙන් කරගත යුතු පින්කම් කරන්න. ඔන්න බලන්න. ඉතින් කාරණේ ඇත්තයි හිතට අමාරුවකුත් ආව නමුත් කරන්න දෙයක්වත් නැහැ මේ අයියා කියන කාරණේ හැබෑවයි. මම රහත් වුණා මේ මහාන වුණා 100ත් එක්ක බුදුහාරුව දකින්න ඇවිදින් මං මහානකමෙන් ප්‍රතිඵල ගත්තා මම කල්පනා කළා ඔබවත් ඒකට යොමු කරවන්න ඔබට ඒක බෑ උදේ පාන්දර දැන් චුල්ල පන්තක හාඳුරු යන යනකොට බුදුහාඳුරුවන්ට හමු වුණා බුදුහාඳුරුව අලියම සක්මන් කරන වෙලාව උන්වහන්සේ අහනවා චුල්ල පන්තක මේ අලුයම කොහෙද යන්නේ පුදුමයක් මගේ නම කොහොමද බුදුහාරුව දන්නේ? නැවතුණා, තිගැස්සුණා. බලාගෙන හිටියා චුල්ල පන්තක මෙහාට එන්න. බුදුහාඳුරෝ ළඟට ගියා වැන්දා. චුල්ල පන්තක ඇවැත්නේ ඔබ මේ කොහෙද අලුයම යන්නේ? අනේ බොහොම බින් බලාගෙන බොහොම හිමින් බුදුහාඳුරවන්ට පමණක් ඇහෙන විදියට මතක් කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ගෙදර යනවා. ඇයි යන්න හේතුව? උපවිදි වෙන්න සිවුරු වරින්ද යන්නේ. මොකද සිවුරු වරින්ද හේතුව? මගේ අයියා දිග අනුශාසනාවක් අවවාදයක් මට කළා. ඒක සත්‍යවාදී අවවාදයක්. මගේ හිත කැඩෙන්න කළ අවවාදයක් නෙමෙයි. මට ගාථාවක් දුන්න හාර මාසයක් වෑයම් කළා බැරි වුණා කටපාඩම් කරගන්න. මටම තේරෙනවා. මේ මහානකම කරගෙන යන්න බෑ. නමුත් මං සිවුරු අරින්න කැමැත්තක් නැහැ. නැති වුණාට කරන්න දෙයක් නැහැ. සිවුරේ ඉඳලා ප්‍රයෝජනයක් ගන්න බෑ. මම ඒ නිසා සිවුරු අරින්නයි යන්නේ. එයමනම් චුල්ල පන්තක මං අහනවා ඔබෙන් ප්‍රශ්න දෙකක්. ඒකට උත්තර දීලා ඔබට යන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නය චුල්ල පන්තක ඔබ මහණ වුණේ මගේ ශාසනයකද ඔබේ අයියගේ ශාසනයකද? බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශාසනයේද මහණ වුණේ නැත්නම් චුල්ලපන්තක හාමුදුරුවන්ගේ ශාසනයකද පැවිදි වුණේ ස්වාමීනි මං පැවිදි වුණේ ඔබ වහන්සේගේ බුද්ධ ශාසනය අයියා තමයි මග කැපුවේ මග සැලසුවේ මග පෙන්වුවේ නමුත් මහණ වුණේ ඔබ වහන්සේගේ බුද්ධ ශාසනය හොඳයි චුල්ලපන්තක ඔබ මහණ වුණේ මා වෙනුවෙන්ද අයියා වෙනුවෙන්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒකට දෙන්න තියෙන උත්තරේ අරකමයි. අයියා නිසා තමයි මං මහණ උනේ. ඒ වුණාට මං මහණ උනේ ඔබ වහන්සේ වෙනුවෙන්. ඔබ වහන්සේ වෙනුවෙන් මහණ වුණා අයියා නිසා තමයි මට උපදෙස් ලැබුණේ. එහෙමනම් තුල් තුල්ල පන්තක ඔබ කියනවා ඔබ මහණ වෙලා තින්නේ මගේ ශාසනයේ. ඔබ මහාන වෙලා තියෙන්නේ මා වෙනුවෙන්. දැන් ඔබ කියනවා. එහෙමනම් තව කෙනෙක් කිව්වයි කියලා. මට නොකිය ඔබට සිවුරු ඇරලා යන්න පුළුවන්කම තියනවද? මේකට උත්තර දීලා යන්න. ඔන්න ප්‍රශ්නේ. දැන් වින් බලාගෙන අහගෙන ඉන්නවා. චුල්ල පන්තක හාරවන තේරුමා කාරණාව හැබෑව. මහාන වෙලා තියෙන්නේ බුදුහාඳුරුව වෙනුවෙන්. බුදුහාණෝගේ ශාසනේ අයියා ඉතින් පිට කෙනෙක් එහෙම බලනකොට අයියා කිව්වයි කියලයි මම මේ යන්න යන්නේ. නිශ්ශබ්දව හිටියා එතෙන්දි බුදුහාඳුරුව මතක් කළා. එහෙමනම් මෙන්න මේ රෙදි කෑල්ල අරගෙන අර පොකුණ ළඟ වාඩි වෙලා රජෝ හරණං රජෝ හරණං කියලා මං කතා කරන තුරු මෙනෙහි කරන්න. මේ ඇත්තද පෙර ආත්ම ගැන දැක්ක බුදුහාරු. ඔය අපි හැම කෙනෙකුටම අද වුණත් මේ පින්වතුන්ටත් මේ බණ හැමෝටම මෙතන ඇති නැති අපේ හැම කෙනෙකුටම පිළිතන්නේ පෙර ආත්මවල අපේ පුරුදු කරගෙන ආපු සිරිත් විරිත්. දෙවියෙක් දෙවඟනක් වෙලා උපන් කෙනෙක් නම් මෙලව උපන්නාම පිරිසිදුකම කතාබහ හැසිරීම පාට පෙනුම ඒ ආකාරයි. කාගේ සිත් සතන් දිනා ගන්න තත්වයක උපතක් ඒක. දුප්පත් අහිංසක පවුලක උපන්නත් එහෙමයි. රජ පවුලක සිටු පවුලක උපන්නත් ඉස්සර ආත්ම යකෙක් වෙලා උපන්නන ඒ යක්ෂ ගතිගුණ තියෙනවා. ඒව වෙනස් කරන්න බෑ. ඒ නිසා තමයි මිනිස්සු 10ක් අපි එකතු කළොත් එක්කෙනෙක් නපුරුයි, එක්කෙනෙක් රෞද්‍රයි, එක්කෙනෙක් කරුණාවන්තයි, එක්කෙනෙක් දෙන්න කැමති, එක්කෙනෙක් දෙනවට කැමති නෑ. මව්පියන්ට සැලකන්නේත් නෑ. එහෙම මව්පියන්ට බොහෝම සැලකන අය ඉන්නවා. ඒ මොකද පෙර ආත්මවල තමන් උපන් තැන් වලින් ගෙනා චාරිත්‍ර සිරිත්ති. ඒකයි අපේ විවිධත්වය. ඒක තමයි අපි හදා ගන්න ඕනේ. දැන් මව්පිය වුණත් බලන්න ඕනේ. අනේ අපේ ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවා. එක ළමෙක් හරි කරුණාවන්තයි, එක්කෙනෙක් ඉගෙන ගන්න දක්ෂයි, අනිත් එක්කෙනා එහෙම නැහැ. බලන්න. ඒව ඒ ඒ අයට ඔබින විදිහට යොමු කරවන්න ඕන. ඒව කල්පනා කළා අපි හිතා ගන්න ඕනේ මේ දරුවා පෙර ආත්මවල ඒ தත්ත්වයේ උපතක් ලබලා ඇති අපි දහම් පාසල් කරලා අධ්‍යාපනය ලබා දීලා ගුරුවරුන්ගේ ආශ්‍රය ලබා දීලා පොතපත කියා දීලා නැති කරුණාවන්ත බවක් ඔහුට විශේෂයෙන් පෙන්වලා කොහොම හරි මේ දරුවා අපි හරි මගට ගතිය යුතුයි කියන බව කල්පනා කරන්න ඕනේ. ඒක ඊටා වැදගත් දෙයක්. අන්න ඒක තමයි පින්වත්නි මේ කියන්නේ ඉර්ධි විදඥානේ මනෝමය ඉර්ධි විදඥානේ ගැනයි මේ කිව්වේ. දැන් එතකොට ප්‍රශ්නේ මේකයි. රහත් වුණා උන්වහන්සේ සව් කෙලිසුන් නසා 이르දි බල ඇතුව තුල්ලපන්තක හාමුදුරු. හාමුදුරුගොල්ලෝ 1000ක් මැව්වා තමන් වහන්සේ වගේම හැදහුරුකම් තියෙනවා. ජීවක වැදගෙදර දමල් දාන්නේ. තෙන්දි බුදුහාරෝ මතක් කළා ජීවක වෙදතුමාට වෙදතුමනි තව පන්සලේ භික්ෂූන් වහන්සලා ඉන්න පුළුවන්. ඒ යවපු වෙලාවේ තමයි මේ හාරෝ කල්පනා කළා දැම්මම රහත් බවට පත් වෙලා ඉන්න බව අඟවන්නත් උනේ. 1000ක් Taman වහන්සේ බඳුම මැව්වා. ඔය කතා ප්‍රවෘත්තිය මේ පින්වතුන් දන්නවා. එතකොට අර දහසක් භික්ෂූන් වහන්සේලා මැව්වනම් ගාථාව කටපාඩම් කරගන්න බැරුව ඉඳලා රහත් වෙච්ච චුල්ලපන්තක හාමුදුරුවන්ට උන්වහන්සේගේ මනෝමය ඉර්ධිවිදක් ඥානයත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මනෝමය ඉර්ධිවිදක් ඥානයත් ඒකාකාරද කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. නෑ පින්වත් මේක ආකාර නෙවෙයි. මතක තියාගන්න රහතන් වහන්සේලාට පුළුවනි තව ඕනෑ තරම් Taman වගේ හෝ තව කෙනෙක් විදිහේ හෝ මවන්න. නැව්වට ඒ අය ලවා ධර්මයක් දේශනා කරවලා සිත් සතන් පහදවන්න මාර්ගයකට ඵලයකටපත් කරවන්න බෑ බුදු කෙනෙකුට හැර. දැන් චුල්ලපන්ත හාමුදුරු වුණත් සාරිපුත්ත හාමුදුරු වුණත් මුගලන් හාමුදුරු වුණත් මවන උතුමන් ළමා බණ දේශනා කරලා මගපළවටපත් කිරීමේ ශක්තිය තිබෙන්නේ ලෝතුරා බුදුහාඳුරුවන්ගේ මනෝමය irdividak ඥානයේ මැවූ රූපයන්ට පමණයි. පඨමං බෝධි පල්ලංකං ဒ ුතියංච අනිම්මිසං තතියං චංකමනං සිට්ඨං බුදුහාඳුරු බුදු කෙනෙක් වගේම බුදු කෙනෙක් මම ආගෙන සක්මන් කළා තුන්වෙනි සතිය. ඊළඟට දෙව්ලොව ධර්ම දේශනා කළ අභිධර්මය. උන්වහන්සේ විවේකව උතුරු කුරු දිවයිනට වඩිනවා. ඒ අතර මැව් බුදුරුව දිගටම ධර්ම දේශනා කරගෙන යනවා. මේ ශක්දේව රජුරෝ සාම්පතේ මහා බ්‍රහ්ම රාජයා බඳු දසදහස් ගණන් කෝටි ගණන් දෙවියන් බ්‍රහ්මයන් දෙමගණන් බණහනවා. අනේ කාටවත්ම නෑ බුදුහාඳුරෝ ඉන්නේ කොයි වෙලාවේද නැත්තේ කොයි වෙලාවේද කියලා දැනගන්න බෑ. බුදුහාඳුරෝ ඉඳගත්ත ධර්ම දේශනා කළ නිමෝණයි ඉච්චරයි. නමුත් ඔය අතර දෙව්ලොව තුම්මා දිව්‍ය ලෝකයේහි ධර්ම අපට තුන් මාසයක් කියනකොට සුළු වෙලාවක් දෙව්ලොවට බුදුහාඳුරන්ට බුද්ධ ශරීරය උනත් මිනිස් ශිරුරක් ඒක පාලනය කරන්න ඕන මිනිසුන් පාලනය කරන විදිහට. දවසකට එක වේලක්වත් ආහාර වැටෙන්න ඕන, ජල ස්නානේ ඕන, නිින්ද ඕන. ඊට අදාළ විදිහටයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. නැති වෙලාවට මමන බුද්ධ රූපයේ ධර්ම දේශනා කරගෙන යනවා. අර කාටවත් හොයාගන්න බැරි වුණා. ඒ තමයි මනෝමය ඉර්ධි විදඥානය. ඒ ශක්තිය නෑ රහතන් වහන්සේලාට තමන් විසින් මවන ලද රූපයන් ලවා බණ දේශනා කරවීම ගැන. තුන්වෙනි එක තමයි දිව්‍ය පරචිත්ත විඥාන ඥානය. පෙර ආත්ම දැකීම පරචිත්ත අන් අයගේ ශික්ෂතන් දැනගැනීමේ නුවණ. ඕනෑම කෙනෙකුගේ පිරිසකේ වුණත් මේ පුද්ගලයා කලින් කොහෙද හිටියේ මීට කලින් කොහෙද කියලා ඉරිදි බල ඇති රහතුන්ටත් හිතාගන්න පුළුවන්. ධ්‍යාන සමාපත්තිලාභීන්ටත් පුළුවන්. ලෞතර බුදුරජාණන් වහන්සේට විශේෂයි. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් පෙර ආත්ම ගැන මන් ආයේ ශික්ෂතන් බලනවා නම් එකින් එක එකින් එක බලාගෙන යන්න ඕනේ. මේ ඇත්තගේ හිතේ දැන් මොකද්ද තියෙන්නේ? ඊට පස්සේ අනිත් එක්කෙනා ක්ෂණිකව පුළුවන් ඒක. නමුත් බුදුහාඳුරන්ට එහෙම නෙමෙයි. මහා රෙද්දකින් මේ අපි ඔක්කොම වහලා දැම්මා වගේ ශනකින් ඊතා ශනිකව සමාපත්තියට යොමු කරලා අපි ඔක්කොගේම හිත ඒකාකාරව එක කෙනෙහිම දැනගන්න පුළුවන්. ඒ බලය තියෙන්නේ බුදුහාඳුරන්ට විතරයි. ඒ තමයි ਸਰුවඥතා ඥානයේ විශේෂත්වය. අසීමිත කාලාන්තරයක් පුරා පාරමී ධර්මයන් පිරීමේ බලය ඒකයි. ඊළඟට පින්වත්නි තුන්වෙනි කාරණය තමයි పూర్වේ නිවාසාන ස්මృతి ඥානයේ පෙර ආත්ම දැකීමේ නුවණ. දැන් ওই රහතන් වහන්සේලා වුණත් අපි බලමු මුගලන් මහරහතන් වහන්සේ අර බලාපොරොත්තු වුණා මොකද මට මේ මාව මරන්න ඉන්නේ. එතකොට දැනගත්තා එකින් එක එකින් ආත්ම භාව බලාගෙන බලාගෙන බලාගෙන යනකොට තමයි 99999ක් බලලා ඉවරනකොට ඔන්න දැක්කා තරුණේ කර මව්පිය දෙපලක් නැති කර දානවා කවුද අනේ එදා මමයි ඔන්න බලන්න ඒක එකින් එක බලාගෙන ගියා බුදුරජාණන් වහන්සේට කෙලින්ම ඒ ආත්ම දකින්න පුළුවන් කෙලින්ම ඒකයි උන් වහන්සේගේ විදර්ශනා ඥානයේ වෙනස ඒ ළඟට පින්වත්නි දිව්‍ය ශෝත්‍රඥානෙ ඒ ගැන වඩා විස්තර කළ යුතු නෑ දිව්‍ය චක්ෂුර විඥානය ගැන දිව ඇස දිව කන මේ මෙතනම තියෙන දෙයක් සිය අහන්න කියන්න පුළුවන් ඊර්දි බල ඇති නුවණ ඒ ළඟට ਸਰුවඥතා ඥානෙ ගැන සියල්ල දක්නා නුවණ ඕනෑම දෙයක් අවශ්‍ය පරිදි දැනගන්න පුළුවන් වරදවා තේරුම් ගන්න එපා හැමතිස්සෙම හැම දෙයක්ම පේනවායි කියලා තමන්ගේ හිත ශනිකව යොමු කරලා අවශ්‍ය දේ දකින්න පුළුවන්. ඒකයි වටින කාර්යය. අන්න ඒ නිසා කල්පනා කරගන්නට අද මේ ධර්ම දේශනාවේදී අපි මතක් කළේ මේ බුදු පියාණන් වහන්සේගේ අෂ්ටවිද්‍යා කාරණා අට ගැන. විදර්ශනා ඥානෙ, ඉරිදි විදඥානෙ, මනෝමය ඉරිදි විදඥානෙ පරචිත්ත විඥාන ඥානයේ పూర్වයේ නිවාසානුස්මති ඥානය දිව්‍ය චක්ෂර විඥානය දිව්‍ය ශෝත්‍ර ඥානය ਸਰුවඥතා ඥානය රහතන් වහන්සේලාගේ නම් ආශ්‍රවක්ෂය කර ඥානය කියලයි කියන්නේ කෙලෙසුන් නැසීමේ නුවරට ඒ නිසා බොහොම සන්තෝෂ වෙන්න අද මේ දසංගපුර 15ක් දිනේ නම නියම කරගෙන බොහොම වැදගත් මේ දේශනාවක් මම මතක් කළේ ඒකයි අෂ්ටවිද්‍යාව ගැන මේවා එකින් එක එකින් එක විස්තර කරතොත් තව බොහෝ වේලාවක් යනවා මේ පින්වතුන් සංසුන්ව ධර්ම ශ්‍රවණය කළා. ඒ අනුව කල්පනා කරන්න මේ අද මෙතන ඇති තව එකම රටේ නොයෙක් ප්‍රදේශවල මේ ගුවන් විදුලියෙන් මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දෙනවා. ඒ සෑම දිනාටත් මේ සමටත් මේ ධර්ම ශ්‍රවණ මේ පුණ්‍ය බලයෙන් දිව්‍යමය සම්පත් කෙලවර අමා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්න. ධර්ම ශ්‍රවණය කළ සමගිය මියගේ ඥාතීන්ටත් අපටත් දෙව් මිනිස්සුපත් කෙලවර අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්. ඉත්තාවතාච අම්බේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම අධිපති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පඬිත අතිපූජ්‍ය ගරු කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන් වහන්සේ සමට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු